අපි ඉදිරියේ කතා කරපු ධර්ම කොටස් වල හරි හරි ගැටලු සහගත තැනක් නොතේරුණු තැනක් එහෙම තියෙනවද? තේරුම් කරගන්න දැනගන්න එහෙම. එහෙම නැද්ද මොකද? තියෙනවද? කියනවා. අහුන්නේ නැහැ. අහුන අඩුයි. මම මේක ගත්තා නම් නෙවෙයි අපරාධ නේද? මේක බකල් දෙක මෙතන තියලා හරියන්නේ නැහැ එහෙම එකක් කරෙන් තියන්නේ නේ. ඒක මම හිතේ ඉතින් මෙච්චරක් වගේ නෙවෙන්න කියලා අහන්න තියෙනවා. දැන් ඉතින් ඉවරයි නේද දැන්. මොනවත් ප්‍රශ්න එහෙම තියෙනවද? කසක මොනවද? ප්‍රශ්න තියෙනවද? නෑ. දැන් අපි භාවනා කරන්න මොකටද කියලා තේරෙනවද? කියන්නේ. ඔක දැන් ඉතින් දන්නේ නැහැ. ඒක තමයි. එතකොට නැද්ද ප්‍රශ්න? එහෙනම් මම ප්‍රශ්න අහන්න ඒවට උත්තර දෙනවා. දැන් ඇයි සතර සතිපට්ඨානේ වඩන්නේ? ඈ මාර්ගඵල නිකම්ම ලැබෙන්නේ නැහැ දැන් ක්‍රමයක් තියෙනවා. දුක පිළිසිඳ දුක පිරිසිඳ දකින්න මොකද වෙන්නේ? දුක පිරිසිඳ දකින්න දුක නැති වෙන මෙච්චර. දුක පිරිසිඳ දකින්න සමුදය අවබෝධ වෙනවා. මේ දුක මේ සමුදය කියලා අවබෝධ වෙනකොට සමුදයට මොකද වෙන්නේ? ප්‍රහාණය වෙනවා. සමුදය ප්‍රහාණය වෙනකොට මොකද වෙන්නේ? ඉතින් මේ මාර්ගය කියන්නේ Nirodhe සාර්ථක වෙනවා. එතකොට අපිට හොඳ නුවණක් තියෙන්න ඕනේ කරන මොනවාද දෙයක තේරුමක් තියෙන්න ඕනේ. මේ දේ කරන්නේ මෙන්න මේ සඳහායි කියලා. අපි නිකන්ට කියමු පංච උපාදාන ස්කන්ධයත් එහි ඇතිවීම නැතිවීම බලන්න කියන උදේ ගන්නවා. පංච උපාදාන ස්කන්ධයේ උදේ වැය දෙක බලන එකෙන් කරන්නේ මොකද්ද? දුක පිළිසිඳ දකින්න. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ ස්කන්ධය දුකයි මේ දුක ප්‍රත්‍ය සහිතයි. හේතු නිසා යටගන්නේ හේතු නැති වෙනකොට මේ දුක නැති වෙනවා කියලා දුකට වර්තමාන ප්‍රත්‍ය දකින්න. මේ විදිහට දකිනකොට ඒ දුක්ඛ ස්කන්ධයන් අරඹය පවතින මම මගේ මගේ ආත්මය කියන උපාදාන ස්වභාවය නුවණට හසු කරගන්න පුළුවන්. යම් වෙලාවක මේ දුක් ස්කන්ධයන් අසුර කරගෙන පවතින කෙලෙසේ කෙලෙසේ හැටියට දකින්න බවම සම්මාදිතය. ඒ දකිනකොට ටික ටික ටික ටික ටික ආශ්‍රය ධර්මයෙන් තමයි කියන්නේ. අපි මේ දුක් ස්කන්ධය මේක දුකයි මේ දුක ඇති වෙන්නේ මතුවේ දැනුත් මේ දුක ඇසුරු කරගෙන පවතින කෙලෙසයයි කියලා මේ දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි දෙක නොදැක නොදැන දුක නැති කරන්න නිවන් අවබෝධ කරන්න කියන අදහස ඇතිව මේ රූපයේ බැලුවත් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඇයි? දැන් ඔන්න හොකට මෙන්න මෙතන කිහිපලා බලන්න. දැන් අපි මේ සත්‍ය දෙකක් මෙතන කියනවා කියන කරුණ නොදැන අපි මේ රූපේ සම්මර්ෂණය කරලා බලනවා මොකද අපි රූපේ සම්මර්ෂණය කරලා බලන්නේ තාම මේ මම මගේ මගේ ආත්මය කියන මේ කෙලෙසිය නැති කරන්න තමයි. නමුත් අපේ අදහස තියෙන්නේ මේ කෙලෙසියයි මේ රූපය දෙක එකයි කියන මට්ටම. ඒ නිසායි මේ කෙලෙසිය නැති කරන්න අපි මේ ස්කන්ධයන් බලන්නේ. මම අර පුල්හතර දාපුවා කිව්ව දැන් අපි යනවා කවුරුන හතුරෙක් හොයාගන්න හතුරෙක් අල්ලපන් ඊට සතුරු මිනිසෙක් ඉන්නවා සතුරු කෙනෙක් එයාව හොයාගන්න හොයාගෙන යනකොට ඔන්න කෙනෙක් ගොඩක් ඉන්නවා දැන් අපි එතන හොඳට බලමු බලලා මේ මොකද්ද බලන්නේ අපිට අවශ්‍ය සතුර මෙතන ඉන්නවද බලලා එතන ඉන්න ඒ කෙනෙක් ගොඩේ බැලුවා එතන නැහැ දැන් මෙතන සතුර නැති බව දැනගන්නාම මේක අපිට උපකාරයි සතුර එහෙනම් ඉන්න තැන හොයාගන්න. එහෙනම් ඔන්න වෙන මෙතන දැන් හොය හොයා ඉන්න දැන් මෙතන සතුර ඔන්න දැන් වෙන තැනකට තව තැනකට ගියා බලන්න. ඔන්න එතන සතුර හම්බුන. හරිද? දැන් මේ සතුර නසන්න අපි ආපහු අර ඉස්සෙල්ලා ගොඩට ඇවිල්ලා හරියනවා. දැන් ඔන්න ඉස්සෙල්ලා සෙනග ගොඩ බලලා එතන බැලුව සතුර නැහැ. ඊට පස්සේ එතන නැහැ කියලා දැකලා ටික කොහොමද උන්න අපිට හම්බුණා වෙන තැනක ඉන්නේ. දැන් මේ සතුර නැසන් ඕනේ අපිට. දැක්ක මෙයා හිඳ තමයි මේ නැවත නැවත මේ දුක උපදින්න මෙයා තමයි. අනිත් අය සතුරට උපකාර කරන අය කියලා හිතන්නේ. නමුත් සතුර නෙමෙයි. සතුරට උපකාර කරන සතුර තමයි අපිට කරදර කරන්නේ. එයා කිසිම අපිට කරදර කරන්නේ නැහැ. දැන් සතුර හම්බුනාට පස්සේ සතුර නසන්න කියලා අපි ආපහු අර ඉස්සෙල්ල සතුර නැති ගොඩට ඇවිල්ලා ඒ අයට ගැහුවෝ. ඒ අයට ගහනවා. ඒ අය මරනවා. ඒ අයට ගහලා මරුවා කියලා සතුරට මොකද වෙන්නේ? මොකුත් නැහැ. මේ අය ගහලා මරුවා කියලා සතුර එහෙමම හින්දා ආපහු එහාට පිට කරලා ආයෙත් මේ වගේ දික් හදනවා නේ. ඒ වගේ මම කිව්වේ දැන් අපි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා ටික හොඳට සම්මර්ෂණය කළා සම්මර්ෂණය කරන්නේ මේ දුක ගැන බැලුවා බැලුවේ එහෙම මේ මම මගේ මගේ ආත්මය කියන කෙලෙස්ය මේ තුල ඇසුරු වෙනවා කෙලෙස්ය කියන්නේ මේ ටික නෙමෙයි කියන එක තේරුම් ගන්නවා ඊට පස්සේ අපිට නුවණක් ආවා එහෙනම් කෙලෙස්ය කියලා කියන්නේ කෙලෙස් කියලා කියන්නේ මේ ධර්මතාවයෙන්ම ඇසුරු වෙන නමුත් මේට අයිති නොවුණු ධර්මතාව ස්වභාවයක් කියන නුවණක් අපිට ආවොත් දැන් මේ නුවණ ගන්න යටි මේ ස්කන්ධ ටික සම්මර්ෂණය කළේ මේ නුවණ ආවට පස්සේ දැන් මේක නැසන්න කියලා තයි මේ ස්කන්ධෙන් බැලිය යුතුද දැන් අපි කරන්න ඕනේ එහෙනම් මේ හතරම ලැබ කරගෙන පහර දෙන්න ඕනේ වදගේ හැටියට හතරෙක් හැටියට මේ ස්වභාවයෙන් අපි අල්ලගෙන බැලුවොත් මෙයාට පවතින්න බෑ. එහෙම ටික ටික ටික ටික ටික ටික කියනකට යනවා. එහෙම නැතුව අපි ආපහු අරගොඩටම යනවා කියලා කියන්නේ අපි මේ කෙලස් සතුර මෙතන ඉන්නේ කියලා දැක්කේ නැහැ කියන එක හරියට. මොකද ඒක දැක්කොත් මෙයා නැති කරන්න නම් එතෙන්ට පහර දෙන්න ඕනේ මිසක්. නේද? මෙහෙතම හරියන්නේ. නමුත් මෙහෙ නොබල මේ පිරිසගෙන නොබල හරියට මිනිතන අල්ලගන්න පුළුවන් ගමකු නෑ. ඒ නිසා රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම හේතු හොඳට සම්මර්ෂණය කරන්නත් ඕනේ. මේ සම්මර්ෂණය කිරීමෙන් දුක්ඛ සමුදය කියලා අපිට දුක ඇති කරන හේතු යම් වෙලාවක හම්බ වුණා. දැන් අපේ ප්‍රතිපදාව වෙන්නේ ඒ දුක ඇති කරන හේතුව නැති කරන එක මිසක. දුක නිරෝධ ගාමී ප්‍රතිපදාව කියලා අපිට ලැබෙන්න ඕනේ දුක දුක ඇති කරපු හේතුව නැති කරන එකට. නේද? ඒක අපහැදිලි වෙන්න අපහැදිලි වෙන්න මේ ටික සම්මර්ෂණය කර කර මෙයා පහදවා ගන්න ඕන. මේ අවබෝධ කර ගන්න ඕන. ආපහු මේ කෙලෙසේ ප්‍රකට වෙනකොට ඒ ධර්මතාවයෙම අපිට නුවණින් මේ ස්කන්ධය ඇසුරු වෙනකොට මේ තුල පවතින කෙලෙසේ මේ නේද මේ ජරා මරණ දුකට පමුණවන්නේ කියලා ස්කන්ධයෙන් ඇසුරු වෙන මේ කෙලෙසට නුවණ පබන්තෝ. එහෙම වුණොත් මේ කෙලෙස්යේ ස්කන්ධ එක සම්මිශ්‍ර වෙන්නේ නැහැ. ආපහු මේ කෙලෙස් ස්වභාවය අපිට අප්‍රකටයි නම් ආයෙත් ස්කන්ධ ටික හොඳට ගවේෂණය කරනවා. අවුස්සන. ගවේෂණය කළා අවුස්සනකොට ආයෙත් හොඳට තමන්ට තව ටිකක් පැහැදිලි මේ ස්කන්ධයම ඇතුළු වෙන සංහා මාන දික්ටි කියන මම මගේ මගේ ආත්මය කියන මේ කෙලෙස්යක් ඇතුළු වෙනවා කියන ටික පැහැදිලි වුණාම දැන් ආයෙත් බලන්න ඕනේ මේ ස්කන්ධය මේ මම මගේ මගේ ආත්මය කියන හැඟීම ඇතිවෙද්දී මේ ජරා මරණ දුක ඇති වෙනව නේද? ඒක සතර අපාය පරිහරණය කරනවා වගේ නේද? කියලා මේ කෙලෙස් එක්ක පවතින කෙලෙස්යන්ගේ කලකිරීම. දුකේ කලකිරීම කියන්නේ. ඒක ඉතින් මේ දුක් ස්කන්ධෙක කලකිරීම ඉබේම යන්න තියෙන්නේ. ආතෝ මෙතන අත්කට එනකොට ආයෙත් මේ ටික කොහොමද කරලා කොහොමද කරලා සම්මර්ථනය කරලා ආයෙත් මේ දුක් සමුදේ දුක් ස්කන්ධයන් ඇසුරු කරන මම මගේ කියන මේ කෙලෙස් ස්වභාවය තේරුම් ගන්නට මෙන්න මේක තමයි මාර්ගය. දැන් මෙහෙම කෙලෙස්ය ප්‍රකට කරගන්න දුක් ස්කන්ධ බල බල කෙලෙස්ය ප්‍රකට කරගන්න. කෙලෙස්ය ප්‍රකට කරගෙන මේ කෙලෙස්ය නිසා ඇතිවන දුක විහෙස දුකට හේතුව මේක නේද කියලා දැනගන්න දැනගන්න මේක තමයි දුන්නේ. ආපහු මේ ධර්මතාවය අවබෝධ කරගන්නකොට ආයෙත් මේක සම්මත වෙනවා. මේ විදිහට තමයි අපිට ධම්ම මාර්ගය යන්න තියෙන්නේ. නමුත් මෙතන තියෙන කරුණ තමයි දැන් මේ කෙලෙස් කෙලෙස් කියන කරුණ මෙතනකට ආශ්‍රව කියන ආශ්‍රව කියන මේ ධර්මතාවය රූපයටයි තියෙකුත් නෙමෙයි. වේදනාවටයි තියෙකුත් නෙමෙයි. සංඥාවටයි තියෙකුත් නෙමෙයි. සංකාරයටයි තියෙකුත් නෙමෙයි. විඥාණයටයි තියෙකුත් නෙමෙයි. මේන් බැහැර ධර්මතාවයකුත් නෙමෙයි. එතනින් දෙකේ තියෙන ප්‍රශ්නේ. ඔයගේ විහොඳ උපමාවක් වෙනවා මහරහතන් වහන්සේලා. ඊළඟට දැන් එක ස්වාමීන් වහන්සේලා කටේ කේන්දර කියලා හඳුන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ පංච උපාදාන ස්කන්ධයක් පනවලා තියෙනවා රූප උපාදාන වේදනා සංඥා සංකාර විඥාන උපාදාන ස්කන්ධේ අවස්නේ කියන්නේ කියන්නේ ඔබ මේ පංච උපාදාන ස්කන්ධම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා දකිනවා. ඊට කියන අවස්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ පංච උපාදාන ස්කන්ධය මම මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා දකින්නේ නැහැ. ඒ දෙන්න මට කැටේකුත් නැහැ. එතකදුවත් මේ පංච උපාදානස්කන්ධය අතුරු කරගෙන තාම මම වෙමි කියන හැඟීම පවතිනවා. කියන්නේ මට මම අදහන්නේ මට එහෙම දෘෂ්ටියකුත් නෑ එහෙම වැරදීමකුත් නෑ මේවා මම රූපයේ වේදනා සංඥා සංකාර විඳින හොඳට දන්නවා. මේවා මම මගේ කියලා පේන්නේ නෑ. මම මගේ කියලා පිළිගන්නේ නමුත් මේ ධර්මියම අතුරු කරන තාම කෙලෙසේ ගිහිල්ලා නෑ. මේ මම වෙමි මම ඉන්නවා කියන හැඟීම තව ගෙවිලා තියෙනවා. ඒක යනවා ඒ කියන්නේ මම යෙමි කියන හැඟීම රූපේද කියලා. මම එන වේදනාවද නැහැ, සංඥාවද නැහැ, සංකාරයද නැහැ, එන විඥානයද නැහැ. ඉතින් මේක නැහැ කියන්නේ. ඒත් මේක අපිට තේරෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. නේද එහෙනම් මොකවාව කියන්නේ කියලා කියනවා. මලක් ගත්තාම මලක සුවඳක් තියෙනවා. මේ මලේ සුවඳ මලේ නැට්ටටයි පිටි කියලා. නැහැ කියන. එහෙනම් මලේ පෙත්තකටයි පිටි කියලා. නැහැ කියන පෙත්තක් සුවඳ කියන්නේ නේද? එහෙනම් මලේ වේරුවකද මල කියනවා සුවඳ කියන්නේ නැහැ කියලා. එහෙනම් මල් හිමේද සුවඳ නැහැ කියලා. එහෙනම් මලේ සුවඳ යන ගලේට යනවා. මේ ඔක්කොම ධර්මතා ඇසුරු වෙන දෙන සුවඳ කියන ධර්මතාවයක් ඇසුරු වෙනවා. නමුත් සුවඳ කියලා මේ එකකට පෞද්ගලිකව කියන්න පුළුවන් හැම ධර්මතාවයක් එහෙම නැහැ. ඒ වගේ මේ රූපය මම කියලාවත් වේදනා අඥාන සංකාර විඥානය මම කියලාවත් කියන්න එහෙම පුළුවන් කමක් නැහැ. එතකදුවා මේ ධර්මතාවය නරඹය ආශ්‍රය කර බොහෝ කාලයක් මම මම කියපු හුරුව අදද මේක උපදිනකොට මේ හුරුව වෙනවා ස්කන්ධ තුල එහෙම ධර්මතාවයක් නැහැ මෙයාට සැකයක් එහෙමත් නැහැ මේ ස්කන්ධ මමද නැද්ද කියලා නමුත් අපිට දැන් මේක දකිනකොට වටාපත කියලා සිහි වෙන වගේ මේ ස්කන්ධ උපදිනකොට මේක මම කියන හැඟීම ඉබේම ඇති වෙනවා ඉතින් මෙයා මොකද කරන්නේ තවදුරටත් පංච උපාදානස්කන්ධයේ උදේව බලනකොට ආතෝමේ මම වෙමි කියන හැඟීම හොකට ප්‍රකට එතකොට මේ මම වෙමි කියන හැඟීම ඉතින් උපදින ස්කන්ධයන්ගේ මෙබඳු කෙලෙසෙට මෙයා හිත තබනකොට මේ ස්කන්ධේ ප්‍රතිනිස උපදින ප්‍රතිනිරුද්ධන නිරුද්ධ වෙනවා. මෙයාට ඒ ස්කන්ධය ගන්නේ පවතින කෙලෙසය වෙනම ධර්මතාවයක් ස්කන්ධයේ වෙනම ධර්මතාවයක් කියන නුවණම බලනවා. මේ දෙක. එහෙම වෙනකොට මේ ස්කන්ධයේ කෙලෙසි දෙක එකක් එකස ගතිය නැති වෙනවා. දැන් අපිට වෙන්නේ මලක් නිසා හටගන්න සුවඳ අපි හිතාගෙන මේ මේ සුවඳ පෙත්තටයි තියෙන්නේ. රේණු වලටයි තියෙන්නේ. මල් කෙලියට අයිති කියලා හිතා ගන්නවා වගේ දෙයක් නේ අපි කරන්නේ. නේ? ස්කන්ධයේ උපදිනකොට ඇති වෙන මමයි කියන හැඟීම ආපහු මේ දෙක දෙකක් ඇති නොදන්න අපිට උපේම මම වෙලා ආපහු. වේදනාවම සංඥාවම සංකාරම වල මේ දෙකම එකට වෙලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා මොකද වටිනාම දේ තමයි මෙහෙම ධර්මතාව දෙකක් තියෙනවා කියන කරුණ. ඉතින් මේක ලේසි එහෙම නෑ මේ ටික අහගන්න එකත් ලේසි නෑ සසරේදී මේ ටික අහගන්නවත් අපිට හම්බුන්නේ. ඒ කියන්නේ කොහොමද කියන්නේ බුදුදහම මෙහෙම හරි මෙහෙම තමයි මේ වගේ නෑ නැත්තම් අපේ කුඩා කාලේ එහෙම සීකල බලන්නකෝ. අපි පුංචි කාලේ උපන්නා මේ මමමයි කියන එකට ඉන්නවා මිසක ඈ කිසිම අරමුණේ කිසිම දෙයක් ගන්නෑ ඉතින් මේ අබුද්ධෝත්පාද කාලවල තෝකන ඉතින් මෙහෙම තියෙන මේ මමමල් කියලා ජීවිතය පරිහරණය කරනකොට මේ ස්වභාවයේ බුදුහන්ව පෙන්නනවා අපිට ওই දැකීමමයි දුක ගෙනයි පංචපාදන කන්න දුක්ඛ මේ ඉස්තර මම මගේ මගේ ආත්මය කියලා දකින මේ ස්වභාවයම ජරා මරණ දුක උරුම කරවනවා ඉතින් මේ ඒ නිසා මේ දුකට හේතුව හැටියට දකින්න දුක ඇති කරන හේතුව මොකද්ද මේ උපාදාන? මම මගේ කියලා ගන්න හේතුව. මෙන්න මේ හේතුව නැති කරන්න. එහෙම දෙන්නලා මේ උපාදානය පැහැදිලි කරගන්නත් ප්‍රකට කරගන්නත් උපාදානය දුරු කරන්නත් අපිට කියන්නේ මොකද දුක පිටින්ද අපි මේ ස්කන්ධයන් සම්මර්ෂණය කළ යුත්තේ නැති කරන්නේ නෙමෙයි ස්කන්ධයන් පැහැදිලි කරගන්න ඕනේ ස්කන්ධයන්ගේ ඇතිදතු දකින්න. ස්කන්ධ තුල කෙලෙස් තිබුණේ නෑම. අපි කරේ වැරද්ද තිබුණේ මේ කෙලෙස් ස්කන්ධයට අයිති කියන එක. මෝඩකම. අපි මේ කෙලෙස් නැති කරන්න ස්කන්ධයන් සම්මර්ෂණය කරනවා කියන්නේ අර මෝඩකම තාම අපි එහෙමම. ස්කන්ධයන් නිසාම අතුරු වෙන කෙලෙස් අපි දැක්කොත් කෙලෙස් කියන ස්කන්ධ නෙවෙයි කියලා දැක්කොත් දැනගත්තොත් නුවණට මේ දැනගහම දැකගන්නයි ස්කන්ධ සම්මර්ෂණය කරන්න තියෙනවා. ස්කන්ධ සම්මර්ෂණය කරනකොට ස්කන්ධයන්ගේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය දෙසිටිනවා. එළඹ සිටියොත් අපිට මේ ධර්මතාවය මෙහෙමනම් මේ ධර්මතාවය අසුරු කරන මේ කෙලෙසේ මීට අයිති නෑ නේද කියලා මේ ධර්මතාව දෙකක් කියන නුවණ එනවා. මේ නුවණට මේක ධර්මතාවය කියන්නේ. මේ කෙලෙසේ ඇති බව හඳුනාගන්න නුවණටද මේ කෙලෙසේ කියන්නේ. ඒ කියන්නේ ආශ්‍රයක්ෂය කරන් තියෙන ප්‍රඥාවෙන් දැකලා ආශ්‍රයක්ෂය වෙනවා මිසක නුවණින් දැකලා ආශ්‍රව ධර්මයක් ක්ෂය වෙන මිසක අතහැරලා ආශ්‍රව ධර්මයක් ක්ෂය කරනවා කියන එකක් නෑ. දැන් අපි කියමුකෝ මේ රූපේ නම් මේක අපි අසරු නොකර ඉන්න පුළුවන්. ඉඳලා මේ රූපයෙන් එන දුක නැති කරනවා නම් කෙලෙසෙන් කියන්නේ එහෙම දෙයක් කෙලෙසෙන් නැති කරනවා කියලා එහෙම අයින් කරනවා කියන එකක් නෑ. නුවණට දැකලා මේ ධර්මතාවය දුරු වෙන්න වෙන්නේ. නුවණට දකින්නවා කියන්නේ වෙන මොකුත් නෙමෙයි. මේ දුක් දුක පිළිසිඳ දකින්නකොට මේ ධර්මතාවයේ නිබඳුයින මේ ධර්මතාවයේ මේ විදිහට පේන බව මේ ධර්මතාවයට අයිති නෑ නේද? රූපේ අනාත්ම ස්වභාවය දැක්කා. එහෙනම් රූපේ මම කියලා පෙනෙන ගතිය මේ රූපෙට අයිති නැති ධර්මතාවයක් නේද? මේක නේද මේ දුක ගෙනත් දෙන ධර්මතාවය මේක නේද දුකල යුත්තේ කියන නුවණ එනකොට මේ කෙලෙස් ඒක තමයි ඒ කෙලෙස් කියන්නේ. පතවෙන්දක ප්‍රඥාවේ මාත්‍යක්ෂය වෙනවා. දැන් හොඳට බලන්න බුදුහාමුදුරුවෝ ඕන සූත්‍රයක් අරගෙන ආහනවා කොතන විදිහට බුදුරජාණන් වහන්සේ මහණෙනි රූපේ නිත්‍යද අනිත්‍යද? ස්වයං ධාතු මාස අනිත්‍යයි. යම කල්පයයි නම් ඒක දුකද සැපද? දුක. යම දුකයි නම් හල්ලන්නු තන් ඒතම් මම ඒසු අමස්මින් නිමේසු අත්තාපි සමනුපසති. යම දුකයි නම් ඒ දුක්ඛ රූපය මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා දකින්න සුදුසුද? නොයි සම්බන්ධයි. මම මගේ මගේ ආත්මය නෙමෙයි අනාත්මයි කියලා කියනවා නෙමෙයි. දැන් මේ කියන්නේ අනාත්මයි කියලා බුදුහාමුදුරුවෝ. යමක් අනිත්‍යයි නම් යමක් දුකයි නම් මහන්නේ ඒක අනාත්මයි කියන්නේ අනාත්මය එළඹ සිටින්න ඕන දෙයක් වෙලා. එහෙනම් මේක ආත්ම වශයෙන් දක්වන සුදුසුද කියලා යහන්න. දැන් උදාහරණයක් හැටියට අපි නිකමට මෙහෙම කිව්වොත් මේ රූපය යම් දවසක ඉදි මිලන් ඉල්ල වෙලා පුපුරලා ඕජාව ගලලා පොළොවට පස් වෙලා යන බව අපිට පේනවනේ. මේක අනිත්‍ය බව තේරෙනවා. ඒ විතරක් නෙමෙයි. මේකට ලෙඩ රෝග හැදෙනවා කියන්නේ මේක අනිත්‍යතාවය. මේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා. ආයුධ පාරවල් වැඩිලා, දඬු මුගුරු වැඩිලා, ගල් මුල් වල හැපිලා මේක තැලෙනවා, කැඩෙනවා, බිඳෙනවා, පුපුරනවා කියලා කියන්නේ මේ අනිත්‍යතාවය. සීත උෂ්ණ දැනෙනවා කියලා කියන්නේ මේ අනිත්‍යතාවය. ඈ රූපපීතිකෝ වික්‍රේ රූපං රූපනාර්ථයෙන් මේකට රූපය කියලා කියනවා. මොකද්ද? බිඳෙන අර්ථයෙන් ඈ ලුජ්ජති පලුජ්ජති තී ලෝකෝ කැඩෙන දිනරාත්‍රෙන් ලෝකය කියනවා. මොකෙන්ද? සීතෙන්, උස්නෙන්, පිපාසයෙන්, බඩගින්නේ මේ රූපෙ බිඳෙනවා. හොඳනේ. මේ සමහර ලෝකයේ කියනවා. මේ වෙනස් තමයි. ඉතින් බුදුහාමර දේශනා කරනවා මේ රූපයේ අනිත්‍ය වෙන ස්වභාවයෙන් යුක්තද නැද්ද? අනිත්‍ය වෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට සංතති වශයෙන් මේ රූපය පුපුරලා විනාශ වෙලා යන ධර්මතාවකුත් තේනවා. රූපේ පැවැත්ම වශයෙන් මේකේ නොයෙක් නොයෙක් වෙනස්කම් විපරිණාම වීම කුඩා කාලේ තරුණ කාලේ කලත් යන වයස මහලු බව කියන්නේ මේ සංකිතාවය. ඊට පස්සේ සීත උෂ්ණ පිපාසය දැනෙනවා කියන්නේ මේ සංකිතාවයයි. ඊට පස්සේ කැට කැබිලි පිළි නෙව ගදනවා කියන්නේ ඒ සංකිතාවය. එහෙනම් දවස බුදුහතර මෙහෙම හුත්තක දෙන්න රූපේ නිත්‍ය දානෙත් අනිත්‍යයි. ඊළඟට තව දෙන්නවා බුදුහාමුදුරුවෝ මේ අනිත්‍ය රූපේ ආහාර නිසා හැදෙනවා. ආහාර නිසා හැදෙනවා කියන එකේදී බුදුහාමුදුරුවෝ උත්තරම පෙන්නනවා ඒකදී. අපි නිකමද කියන්න අපි දැන් ආහාර පාන කියන්නේ බත් පාන් කවපු මුංගට මේවා. දැන් මුංගට කාලා අපි මේක හැදුනා නම් මුං ගහක් හැදෙනවද පොළේ පස් නැතුව? නෑ. වතුර නැතුව හැදෙනවද? නෑ. සූර්ය රශ්මිය නැතුව හැදෙනවද? වාතය නැතුව හැදෙන්නේ. මේ පටිආපුතේජ වායුව කියන මේ සතර මහා ධාතුවේ ඒ ඕජාව නැත්නම් ගුණාත්මක භාවය තමයි මේ රූපේට මේ මුංගහ කියන එකෙන් උරා ගන්න. එතකොට මේකට කර්ණය සැකසিলা නැහැ කෙලිම පස් ගන්න පුළුවන් විදිහට. හරිද? මේ කර්මානුරූපයේ සැකසිච්ච ක්‍රමයක් තියෙනවා පටිආපුතේජ වායුව ඒ බවට පරිවර්තනය කරලා ඒක මේකට දානවා. ඕනම දෙයක ක්‍රමයක් තියෙනවා. මේක පස් කන්න එහෙම හැදුනොත් දෙන්න පස් කෑලයි. පස් දෙකින් තුලන් හතර කන්න නෙමෙයි මේක හැදලා තියෙන්නේ. ඒ විදිහෙන් නෙමෙයි මේ විදිහට හැදලා තියෙන්නේ. මේක හැදලා තියෙන්නේ මුං එක වගේ දේවල් එහෙම විදිහට දිරවනවා. දැන් එහෙනම් පටිඝාපෝතී කියවල මේ බවට පරිවර්තනය කළ මේකට දාන්න වෙනවා. ඒත් මේකම නේද? එතකොට ඔන්න දැන් මේ මුං එක අපි කෑව කියන්නේ කටේදී මොකද වෙන්නේ? කෙලත් එක්ක එකතු වෙනවා. එකතු වෙලා ආමාශයට ගියාම ආමාශය තියෙනවා. ඔකට කියනවා කොට්ටාක වායු කියලා ගන්න තියෙනවා. මේ වාතයෙන් හොඳට මේක පෙරලෙනවා. පෙරලලා පෙරලලා පෙරලලා පෙරලලා පෙරලලා අන්තිමට මේක දියරයක්ම වෙනවා. හරිද? සම්පූර්ණ මේ ආහාරයේ දියරයක් බවටම පත් වෙනවා. දැන් ඕනම කෙනෙකුට තියෙනවා රියන් දැන් බහුල කෙනෙකුට රියන් 28ක් පිළිම කෙනෙකුට රියන් 32ක් කියලා දාන්න තියෙන්නේ බඩවැල. මේ ආහාර ඕජාවක් දැන් තියෙන්නේ. දැන් අපිට ඝන ආහාරය මේකට දාලා ඕජාවක් හදාගෙන ඕජාවක් යකින්. දෙවියන්ට එහෙම වුණේ කෙලින්ම ඕජාවම ගන්න පුළුවන්. හරිද? දෙවියන්ට මෙහෙම වුණේ කෙලින්ම ඕජාවම ගන්න. අපි මේ විදිහට කඩලින්ක ආහාරයේ ඕජාවක් බවට පත් කරලා අපිට ආහාර ඕජාවකින්ම යකින්නේ. අපිට මේ ඕජාව හදාගන්න මෙහෙම වෙලා තියෙනවා. හරිද? මේ ආහාර ඕජාව මොකද කරන්නේ? දැන් අර බඩවල දිගේම යනකොට අච්චර දිගට තියෙන්නේ මේ බඩවලක් එහෙම මිනි කපනකොට එහෙම බලන්න මේකේ තියෙන සියුම් සියුම් සියුම් සියුම් නහරවා. ඒකටම මේකේ තියෙන රස කොටස ඔක්කොම ශරීරෙට දුරා ගන්නවා. අන්තිමට කෙරෝලට යනකොට ඔන්න රොඩු ටික යනවා අපි ඒකට කියනවා කියලා. ඔන්න දැන් මේ රස කොටස් උරාගෙන තමයි මේකෙන් ලේ හැදෙන්නේ, කෙත් හැදෙන්නේ, හැම මස් ඔක්කොම. දැන් අපි වතුර ටිකක් අරගෙන සීතකරණයට උඩ තියලා තිබුණොත් මේ වතුර ටික ආපහු කැටයක් බවට පත් වෙන්නේ නැහැ. හයි වෙනවා. දැන් මේකෙන් කෙනෙකුට ගහලා තුවාලයක් කරන්න උනත් බැයි. ඒ තරම් හයි වෙනවනේ. ආපහු මේක එළියට අරගෙන තිබුණොත් මොකද වෙන්නේ? ආයෙත් දියෙන්නේ. දැන් මේකත් ඒ වගේ. අර ආහාරයේ ජීරයක් බවට පත් කරලා ජීරය ආයෙත් මේ ගණේ බවට පත් වෙලා මේ තියෙන්නේ දැන්. හරිද? දැන් අර වගේ මේ ඒ මුං ඇතම කෙස්ලොම් නියදත්ත කියලා මේකම මේක කොටසක් වෙලා මේ ආහාරෙම තව කොටස තව ආකාරයකට දැන් තියෙන කර්ම මේකට මෙහෙන් සංග්‍රහය කරලා තියෙන කර්මයේ ඍතු චිත්ත කියලා ධර්මතාව තුනකුත් උදව් කරනවා කර්ම චිත්ත ඍතු ආහාර කියලා ධර්මතාව තුනක් තියෙනවා මේ ආහාරය නිබඳු ආකාරයක රූපයක් බවට පත්කරනද කර්මය, චිත්තේ, විතු කියන මේ ධර්ම දෙකෙන් සංග්‍රහ කරනවා. ඔච්චරයි වෙනස කර තියෙන්නේ. අනිත් ඒකට වඩා. ඔන්න දැන් මේ කෙත් හැදෙනවා, ලොම් නියදත් හැදෙනවා. මේක ආපහු යම් දවසකට විඥාන නිරුද්ධ වුණොත් අර ආයකට එදින් තිබම ආයෙදිය වෙනවා වගේ ආයෙත් දිය වෙලා යනවා. මේ බත්පාංගව මුංගට වලම තව පැත්තක් නේ. අපි බත්පාංගව මුංගට කියනවා එක පැත්තකට ඒකෙම තව පැත්තකට තමයි අපි මේ මම වගේ කියනවා. ඔක බොහොම ලස්සනට බුදුහාමර කරන මජ්ජිම නිකාය මූලපරයය සූත්‍රයේ අසුවත් පුතග්ජනය පඨවිය පඨවිය පඨවිය කියනවා. එයා පඨවිය මගේ කියලා හිතනවා. පඨවිය මම කියලා හිතනවා. පඨවිය මගේ ආත්මය කියලා හිතනවා. ඒ කියන්නේ අපි පොළවේ පස් වලට පස් කියලා කියනවා. ඒකේ අනිත් පැත්ත මම කියනවා. මේකත් ඒක කියලා ගන්නෙ නැහැ. එතකොට ඔන්න මේ ආහාරය නිසා ඇති වෙන්නේ මෙන්න මේ වගේ ප්‍රවතින කනබුන ආහාරය නිසා මේ රූපය හැදෙනවා එතකොට මේ ආහාරය නිසා අපිට හැදිලා තියෙන මේ රූපය මොකද්ද වෙන්නේ ඕජත්තමකම් රූප කලාපං ආහාරපීති ආහාරය ආහාරකේ නෑයි ඕජාව අටවෙනි කොට ඇති රූප කලාප ගෙනත් දෙන නිසා ආහාර කියනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා. කියලාකට අපි කියනවා මොකද? සුද්‍රාෂ්ටකේ කියනවා. එතකොට මෙන්න මේ රූප කලාප ටික මේකේ හදන හින්දා මේකට කියනවා ආහාර කියලා. ආහාරක කියන්නේ පාළි වචනේ ගෙනෙනවා කියන එක. ආහාරටි ආහාරෝ ගෙනෙනවා ඵලයක් ගෙනෙනවා. ඵලයක් ගෙනෙන නිසා මොකද මේ ඕජා වටවෙන කොටස රූප කලාප දෙනවා මේකෙන් හදනවා. හින්දා මේකට ආහාර කියලා කියනවා. එතකොට මෙන්න මේක ආහාරය මේ රූපේ ස්වභාවය. ඒබඳු රූපය මෙන්න මේ ඒ පත්තින්සයි පවතින්නේ. ওই විදියෙන් හොඳට බුදුහාමුදුරු පෙන්නලා මහනි දැන් මේ රූපය අනිත්‍ය වෙන්නේ නැද්ද? අනිත්‍යද නිට්ටයද? අනිත්‍යම් බන්ති. අනිත්‍ය වෙනවා. හොඳයි මේ අනිත්‍ය වෙන රූපය මම මගේ කියලා ගත්තොත් දුක එනවද නැද්ද? දුක එනවා. එහෙනම් මහන්නේ මේක මම හෝ මගේ මගේ ආත්මික දකින්න සුදුසුද? මම හිතන්නත් නෑ ස්වාමී. එහෙනම් ඒක ඔබ දෙන්නවා මේක එහෙනම් මම මගේ මගේ ආත්මේ කියලා දකින්න එපා. දකින්න එපා කියලා කියන්නේ. ඒකෙන් කියනවා එහෙනම් මේ අනාත්ම රූපය මේ මේ ප්‍රත්‍යයෙන් උපන්නේ මේ මේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා කියලා බලන්න. මේ රූපය අසුර කරගෙන පවතින මම මගේ කියන කෙලෙසයක් කියනවනේ මේකට අයිති නැති ධර්මතාවයක්ම නේද මේ කියලා මේක ටික ටික පැහැදිලි කරගන්න. එතකොට මේ කෙලෙසය කියනවා කියලා බුදුහාමුදුර හොඳට දුක දුකේ සමුදය දෙක මේ පෙන්වනවා. මෙහෙම කරනකොට කරනකොට කෙලෙසය දුර වෙනවා. කෙලෙසේ දුරු වෙනකොට අනාත්මය එළඹ සිටිනවා. මහානි අනාත්මය එළඹ සිටින මේ ජීවිතයේ නිවන් දකින දුකෙන් මිදෙනවා කියලා බුදුහාමුදුරු දෙන්නවා. එදාට මේකට මොනවා වුණත් මට එහෙම වුණා කියන කරුණක් එහෙම නැහැ. අපි සතර මහා ධාතුව මරුණෝ කියන අඬනවා. නෑ නේද? සතර මහා ධාතුව නාකි වුණෝ, සතර මහා ධාතුව ලෙඩ වුණෝ කියලා අඬන්නේ නෑ. පුද්ගල භාවයෙන් මතයි අපිට මේ දුක් දුම්නස් එන්නේ. මේ පුද්ගල භාවය දුරු වුණොත් අපිට සතර මහා ධාතු 13 කියන සංඥාව එළඹ සිටිය නුවණ එළඹ සිටිය දුක එන්නේ ඒ නිසා මේ දුක් දුම්නස් නැති කරන්න හින්දා මේ සතර සතිපට්ඨාන පණින්නේ දුක් දුම්නස් නැති වෙන ඔය විදිහට එතකොට අපි මේ සතර සතිපට්ඨානේ වඩන එකෙන් කරන්නේ කෙලෙස් දුරු කරන එක නෙමෙයි දුක පිරිසිඳ දකින්න එක. මොකද ඇත්ත ඇති ඇති තියෙන දේ බලන්න පුළුවන්. ඇත්ත ඇති හැටි තියෙන්නේ බලනකොට මේ ආරම්භය බොරුවක් තිබුණා නම් දුර වෙන එක ඒකේ ධර්මතාවය. ඇත්ත ඇති හැටි බලනකොට ඇත්ත ඇති හැටි නොදැකීමෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලය තිබුණා ඒක දුර වෙන්න ඕනේ. රූපේ දුක හැටියට දකිනකොට රූපේ මමයි කියලා හිතාගෙන හිටපු කෙලෙසේ දුර වෙන දුර වෙනවා කියන්නේ මේ අපිට මේ මම කියන හැඟීම වෙනම ධර්මතාවයක් කියලා අවබෝධ වෙනවා. අවබෝධ වෙනකොට මේ දෙක දෙකක් නේද? කියන මොන කැටි වෙන මේකම මේක දුරු කරන මාර්ගය. එතකොට ඒ නිසයි මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මේ විදිහට නුවණින් මේ ධර්ම සම්මර්ෂණය කරන්න බලන්න වෙන දුක නැති කරනවා කියලා වෙන මගක් නැහැ. දුක් දුම්නස් නැති කරන්න වෙන මගක් නැහැ. හැඳින් වලකින් නැති කරන්න වෙන මගක් නැහැ. තීව්‍ර දිවෙන්න වෙන මගක් ඇත්තම නැහැ. ඉතින් අපි හැමදාම සසරෙදී කලේ මොකක් අනාර්ය දර්ශනය හොරු කළා. අනාර්ය දර්ශනය කියලා කියන්නේ මේක මමම කියන දැක්ම තුල ඉඳගෙන නිදුක් බවක් වෙනවා. මේක දුක දුක උපදින ධර්මතාවය මමයි කියලා මගේ කියලා මේ කෙලෙසයක් අරගෙන කෙලෙසයෙන් මේකට බැඳිලා මේකමයි දුක උපදින්නේ. ඒක හුද්දට පය ගහලා අඩි අඩි කකුල් දෙකම තියාගන්න. හරිද? දැන් දුක නැතුව ඉඳ ලෝකෙ මේකෙම බැහැරට ගිහිල්ලා කර්ම කාරණා හොයනවා. ඉතින් අර ඇවිදෙන මහගින්නට මහ පිදුරු කොට දානවා වගේ එකක් මේ කරන්නේ නිවන්න ගින්න නිවන්න ඕනේ කියන අදහසෙන් දානවනද නිකන් මේවා නෙමෙයි ඉක්මනට ඇවිල්ලා ගොඩක් ඇවිදෙන්න පුළුවන් දර කරත් ගන්න ගන්න බුදුහන් ලෝක කොහොම පෙන්නනවා මේ දාරුත්ෙන්ද නේ භුක්ක සුවිස් වේද මට මතක මේ යම් කිසි පුරුෂයෙක් ඉන්නවා දැන් දර කරත් පහක් 10ක් දාලා ගින්න කරුලෙනවා කලින් කලට දර කරත්ත ගෙනල්ලා තුන හතර දාන. මෙහෙම දාන්න දාන්න මේ හේතුන් මේ ගින්න බොහෝ කාලයක් පවතිනවා. මේ මහණෙනි යම් කෙනෙක් කලින් කලට මේ ගින්නට දර නොදායි නම් තියෙන දර ටික සේවුනහම ඒ ගින්න එක නිදලා යනවා. ඒ වගේ මේ දැන් පෙර උපාදාන ප්‍රත්‍යයෙන් හටගත් ස්කන්ධයක් තියෙනවා. මේක දැන් මම මම මම කියලා කෙලෙසිය පුරවන්නේ නැහැ. ඈ එතකොට මොකද වෙන්නේ කෙලෙස් දුර වෙනකොට පෙර උපාදානය නිසා හටගත්ත මේ දුක් ස්කන්ධ ටික ශේෂ වෙලා යනවා මතුවයි මේ ගින්න හටගන්න හේතු නෑ හටගන්නේ නෑ කියලා ඉතින් අපිට ඕනේ විශේෂයෙන් මේ බුද්ධෝත්පාද කාලේ මෙන්න මේ ටික තේරුම් කරගන්න. අපි මේ ටික තේරුම් කරගන්න නැතුව මොන විදිහට නිවන් දකින්න කියලා ගහම හිතුවත් අපිට ඒක හිතන වෙලාවට කෙලෙස් අඩු වෙන බවක් ඒ මම නැහැ කියන්නේ. නමුත් අපිට මේ ආශ්‍රෝ ධර්මයන් ඡේ වෙන ඒයින් ඒයින් අපිට වෙන්න තියෙන සම්පතයක් වගේ එකක්. ආශ්‍රෝ ධර්මයන් ඡේ වෙන නුවණ ඉපදිලා නැහැ අපිට. නුවණට ආශ්‍රෝ ධර්මයන් ඡේ වෙන්නේ මනුෂිකාරයට නෙමෙයි. අපි අනිත්‍ය දුක්ඛ අනාත්මට බලනකොට මේ මනුෂිකාරයට කෙලස් తాවකාලික විස්කම්බන වෙනවා. ඒ මනුෂිකාරය තුළින් උපදින නුවණ දිහා බලන්න මේ නුවණ ආශ්‍රය දුරු කරන නුවණද වෙන්නේ වැඩෙන්නේ කියන්නේ. අනිත්‍යයට මෙනෙහි කිරීමෙන්ම ආශ්‍රය ධර්මයෙන් ශේකරන බවක් ගන්නත් පුළුවන්. ශේ ආශ්‍රය ධර්මයෙන් ශේ නොවන චේත සමුදයක තියෙන මට්ටමේ අනිත්‍යතාවයක් දකින්නත් පුළුවන්. ඒ හින්දා මේ අනිත්‍ය හෝ දුක හෝ අනාත්මික හෝ මෙනෙහි කරන තැන නෙමෙයි මෙනෙහි කරන භවය නෙමෙයි වටින්නේ. අපි මේ චතුරාර්ය සත්‍ය දැනගෙන අනිත්‍ය බැලුවොත් මේ අනිත්‍ය බලන ගානේ මෙයාට මොහු කරන්න අරනවා. චතුරාර්ය සත්‍ය දන්නවා නෝනේ. ඒ නුවණ නැතුව මේ අනිත්‍යයට බැලුවොත් මෙයාට මේ මානසිකාරයෙන් ඇති වෙන නුවණ විතරයි නෝ කරන්න තියෙන්නේ. චතුරාර්ය සත්‍ය දන්න ඒ කියන්නේ මේ මේ ධර්මතාවය කරන්නේ මේ ධර්මතාවය සඳහායි කියන නුවණ මෙයාට මොහු කරනවා අර ධර්මතාවය තේරුම් අරගෙන චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන මේක කළොත් කියන එකයි කියන්නේ. මොකද මේ දුකයි සමුදය දෙක දෙකක් හැටියට නොදැන එකක් හැටියට හිතාගෙන අපි මේක මේ රූපය බලලා කොච්චර කිව්වොත් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි නේද කියලා හිතුවා කියලා අපිට කෙලෙසේ නැති වෙන්නේ ඇයි මේ කෙලෙස්සේ මේ රූපේට අනුව නැමිලා තියෙන්නේ රූපේ මම වගේ තෙවුනේ වරදකටම මේ ධර්මතාව දෙක දෙකක් වීමෙන් වරද හෙලි වෙන බවින් මේක දුර වෙන්න ඕනේකදී අපිට එහෙම වෙන්නේ නැහැ. ඇයි රූපේ මමයි කියන පදනමේ ඉඳලා මේ කෙලෙස් අපි අයින් කරගන්න මේ ගඳනවා. වෙන්න ඕනේ රූපය දිහා බලන්නේ දුක පිටින් දකින්න. මොකද ස්කන්ධය කිසිම වෙනත් එක කෙලෙස් වෙන්නේ නැහැ. රූප වේදනා සංඥා සංකල්ප විඥාන කියන මේ ස්කන්ධය කෙලෙස් වෙන මුලින් මම ඉස්සෙල්ලා කිව්ව බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ ලෝකේ ඉන්නයි කියන එකක් නෑ. තේන්නේ මේකම ඇත්ත. අදටත් අපිට ලෝකෙ ඉන්නවට ඇත්ත නෑ. මේ ටික වහාගෙන තියෙන කෙලෙස් අපි හඳුනාගත්තොත් ඒකමයි මෙතන තියෙන නිදන නිදන තියෙනවා. මේ ධර්මතාව ටික නොදක අපි මේ කෙලෙස් දුරු කරන්න මේ රූපය බැලුවොත් ඒ තුල තියෙනවා මේ කෙලෙසුයි ස්කන්ධ දෙක එකයි කියන මට්ටමක් අපි. ඒ නිසා මේක හරියන්නේ නැහැ කියන එක හැමදාම මතක් කරන්න. ඉතින් මෙතන ටිකක් මොකද වුණානේ තේරුම් කරගන්න උත්සාහයක් තියෙනවා. ඉතින් ඇත්තටම ජීවිතයේ හිතෙන්නේ නිපමණකින් හරි මේ ධර්මතාවය මෙහෙම එකක් තියෙනවා නේද? අද අපිට ඒක වඩා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ සඳහා වේගින් ගමන් කරන්න අපේ ශක්තිය නැති වෙන්න පුළුවන්. ඉදාවස්ථාව නැති වෙන්න පුළුවන්. නමුත් ඉද විවේකේ හම්බෙච්ච දවසක හෝ මේ ධහම යොදා ගන්න ඕන. අනවරාග සංසාරයේ කවදාහරි හෝ උපකාර වෙන්න තරම් බලවත් මේ ධර්මතාවය වටහා ගන්න පමණකින්. එච්චර ධර්මතාවයක් තියෙනවා. මොකද වෙන මේ දීර්ඝ සංසාරාවේ මේ මේ පොඩි දේ තෝරගන්න බෑ. ඒක පොඩි නෑ අපේ අවිද්‍යාවට. අද මේ ධහම තියෙන හින්දා මේක මෙහෙමත් තියෙනවා. මේක තමයි දකි දැකීමක් ඇති කරගන්න දර්ශන විසුද්ධිය ඇති කරගන්න තියෙන මගම. එහෙනම් හැමදෙනාම මේ බුද්ධෝත්පාද කාලේ අප්‍රමාදී වෙන්න මේට වඩා ටිකක් හොඳට හිතන්න ඕනේ. නේද? කොහොම ශ්‍රද්ධාවෙන් හිතලා මේ විතරම මේ ධර්මයේ උඩු යටිකුරු කරමින් පෙරල පෙරල හිතන්න ඕනේ. චතුරාර්ය සත්‍යම අවබෝධ වෙන්න අවබෝධ කරගන්න. ඒක විදර්ශනාව කියලා ආයෙ වෙන මොකුත් නෑ චතුරාර්ය සත්‍යයෙන් තොරව. දර්ශනාව කියලා කියන්නේ මේ දුක නේද මේ දුක ඇතිවීම නේද මේ දුක නැතිවීම හේතු ඇති කරන හේතුව නේද මේක නැති වෙන එක නේද දුකේ නැතිවීම. එහෙනම් මේ කරන්න ඕනේ මේක නේද? කියලා මග තේරුම් කරගන්න. කමක් නෑ. ඒ ඒ සමතේ විදර්ශනාව කියන ගණනට යනවා මොකද මේ දුක පැහැදිලි කරගන්න බෑ හිතේ නීවරණ ධර්ම වැඩි නම් මේ සමතයෙන් කරන්නේ නීවරණ ධර්ම ආවරණීය ධර්ම දුරු කරනවා ආවරණීය ධර්ම දුරු කරලා පෙන්වන්නේ මේ ඇත්ත ඇත්ත පෙන්වනකොට කෙලෙස් මේකට අයිති නෑ නේද කියන නෝන ඉබේම එනවා. එතකොට ඒත් තේන්නේ කරවන්නක් කෙනෙක් මේක අනිත්‍ය වශයෙන් බලලා බලලා බලලා මේක දුක පහදවාගෙන මේ කෙලෙස් මේකට අයිති නෑ නේද කියන කරුණු චතුරාර්ය සත්‍යමයි දැකන්නේ. කෙනෙක් අනිත්‍ය දෙන්නේ නමුත් අසුභේ හෝ දස කසිනේ හෝ සමතකම තහනක් වඩලා නීවරණ දුරු කරලා මේක දුකයි කියලා දැකලා එතකොට දැකින මේ කෙලෙසින් මේක රැඳෙන නේද කියලා ඒත් ඒකේ දර්ශනාව තමයි යන්නේ. ඒ හින්දා චතුරාර්ය සම්මතේ වලිය උඩ යාව ප්‍රශ්නේ මේ මේ සම්මතේ තුනත් මේ චතුරාර්ය සත්‍ය මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙනවා මේක පිළිසිඳ දකින්න ඕනේ කියන තැනක නුවණ තබාගෙන බය නැතුව සමතකමට හනස්මට වඩන්න. බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය රෝපා දස කසම දස අසුභ දස අනුස්සති ඕන එක. මේ ඔක්කොම විදර්ශනානේ. මේක දරහත්ය නොදක මේව මොනව කෙරෙත් එකක් අපි දර්ශනා වෙන්නේ. මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ නුවණ පියාගෙන සම්මසතුලිස්කම තහනදී මේ සම්මසතුලිස්කම තහන 40 විදර්ශනා වෙනවා. එතකොට මේක විදර්ශනා වීම හා නොවීම මත තියෙන කමතහන මත නෙමෙයි. මේ නුවණ. මේ නුවණෙන් යුක්තව ඒ නුවණට උපකාරක මිස මේ කරනවා නම් මේ මේ ධර්ම විදර්ශනා වෙන ගන්න කියන්නේ. එහෙම නැතුව කළොත් ඒක දැන් බුදුහාමුදුරුවෝ ලෝක පහළ වෙච්ච ඉස්සෙල්ලා ආලාර කල මුද්දතරම් පුත්ත වගේ අය හිටියා. හොඳ සමතයක් තිබුණා සමාධියක් තිබුණා. සමාධිය කෙලවරටම ගියා. එයාට මාර්ගඵල ලැබුණේ මොකද මෙහෙම ධර්මතාවයක් තිබුණේ නැහැ මේ සමාධිගත මිනිසුන් දකින්න. ඉතින් ඒ නිසා අද වුණත් එහෙමයි මේ අපි මේ චතුරාර්ය සත්‍ය නොදක කොච්චර හිත වැඩුවොත් ඊගාවට මේක මහා බරක් කොට ගන්න එපා. අපිට gedara දුරේ හම්බ වෙන මට්ටමේ මේ ශරීරෙ දිහා තබා ගන්න. මේ ශරීරයේ මම හැටියට මේ දුක්ඛ රූපේ ආහාර කොටෙන් හටගත්ත මේ රූපේ මම හැටියට පෙනෙනවා කියලා අද දවසේදී මේ පෙනෙන මානසික මට්ටම මේ තරම් සුබදායක නැහැ. නුගෝ දවසකින් මව් මරණ දුක, සහෝදරයන් මරණ දුක, සහෝදරි මරණ දුක, ඥාතීන් මරණ දුක විඳින්න වෙනවා. ඒ මේ පුද්ගල භාවය එහෙමම. ඈ ඉපදීමේ දුක, ලෙඩවීමේ දුක, මහලු භවයේ දුක විඳින්න වෙනවා. මම කියන මේ කෙලෙස්ින්ම ඉපදිලා අපායට යන කර්ම කරවල මේ කෙලෙස්ෙම පවුන්න මේ කෙලෙස්ින්ම දුක් විඳිනවා. ඈ හරියට හතුරෙක් මිතුරු වෙසින් ඇවිල්ලා බෙල්ල කපනවා. දැන් මේ පුද්ගල භාවයෙන් ඉදිරිපත් වෙලා අපාය ගැන කර්ම කරන මේ පුද්ගල භාවයෙන් ඉදිරිය දුකයි දුකයි කියලා නිදිනවා. ආයසාව මලං සමුත්තිකං තදුත්ථය තමේව කාදිති එවං අපිදෝන චාරේන සකකම්මන නයන්ති දුග්ගති. යකඩයකින් නැගුණු මලේ ඒ යකඩෙම කාලා විනාශයටපත් කරනවා. මේ යකඩෙන් නැගුණු මලකට වෙන යකඩයක් එහෙම කන්නේ නැහැ. ඒ යකඩෙන්න නැගුණු මලේ ඒ යකඩෙන් පළවෙනි නැසටපත් කරනවා. ඒ වගේ නුවණ නැති කෙනා උපදින කෙලෙස් මලේ මොකද වෙන්නේ? එයාම දුකටපත් වෙනවා නැසටපත් වෙනවා කියන්නේ. ඉතින් මේ ස්වභාවය හොඳට තේරුම් අරගෙන කොහොම හරි එළිය නෙමෙයි අඳුම ගාන්නේ හුවන් මාර්ගයට මාර්ගයටව පළයටපත් වෙනවමනේ. මාර්ගයවත් උපදවා ගන්නට මේ ජීවිතේ කොහොම හරි උත්සාහවත් වෙන්න. කොමන කෙනෙක් සතරට බොහෝ වෙනවා. හොඳයි එහෙනම් දැන් බුද්ධ පූජාව කියන්නේ හැම කෙනාටම උතුම් නිවන් පිණිසම මේ කුසල ධර්මයන් පාරමිතාවක් නෙවෙයි. අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මෝ වද්දන්ති ආයවන්නෝ සම්බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti නියෝ චතෝ නිබ්බාන සම්පatti මිනාතේ සම්පති අම්මලා මුණක් ටිකක් හොදගන්න මම හිතන්නේ දැන් බුද්ධ පූජාව